ප්‍රශ්නවල කවදාකවත් ශක්තිය කරකී යුතුයි කියන එක මොනවාද වශයෙන් මේක තමයි. මොකද ඒක උදාහරණ විශේෂිත කය ඇතුළේ එතකොට එන්නේ එන්නට ගත්තේ පාරකට ලක්මතු. දැය කඩ ගන්න කරනවා. ඒ අතර දවස් කාල කරන මිස අමෝරාවෙන් මේක නැහැ. ඒක බලන්න ගියකම රටකඩා ගන්නවා, අතට වාර ගන්නවා. ටිකක් අතට වාර ප්‍රශ්නේ නැහැ. නමුත් බලාපොරොත්තු සොයන කරන කරා. අපි ඒකට ලක්ෂ වාරයක් අවස්ථාවක් දෙනවා. ලැබෙන ලැබෙන වෙලාවේ ටික ටික ටික ටික මම කරලා ඉතින් නැහැ අඩු කරගෙන තව දවස් කරනවා. අනුකර කර කර කරනවා වගේ ඒක දැන් තියෙන දන්න මොකට නැති හැබැයි වාර ගන්න ලක්ෂ කෝටි වාරයක් කරන්නේ කොටා ඒලාකින් ඇතුළවන පිටවන උෂ්ණවල අත්‍යන්ත ලක්ෂණ ඒවායේ පරිණාමය මුලින්ම උෂ්ණ රැලි ධාතු හතරෙන් පැහැදිලි ඇතිවද එනෙන්නට පටන් ගන්නවා එක වේලාවකින් මම මේ concept එක මුළු කයටම වැටෙනවා බලන්නේ කල්ල මම නොවේ මගේ නොවේ සාමගේ නැවත පෙර එක්ස්ප්ලেইন කරපු උස්ම රැල්ලකට යනවා අත්‍යතාවේ බලනවා ශුන්‍යතාවේ බලනවා නැවත එය අජත්ත වෛද්‍යා වශයෙන් මමය මාක දිගටම කරනවා මේ මෙව සයිකල් එක මට ගෝචර බව තේරෙන්නේ වස්තවාන්සේගේ අදහස කුමක්ද మే వెరక ప్రమేయితన మొదట యాక్సమ కొడుత్యాక అనాలనతబది. అప్పటి వరకు ఈ కాన్సెప్ట్స్ హియార్కీవని యాక్స కాన్సెప్ట్ పిటారెక్ ఎర్టెన్సీ సారా. కీచారవతతే అర్ణస్మర. అదనకియే ఆగివల బరకసే చప్పడరమే ఇడిట ఉంటారు. ఇది ఏకట అపి ఇదునో యాసతని දේවල් මේ භාවනාවෙන් පසු අද මෙතන කාලය ගත කෙරෙන්නේ. උදේට උෂ්ම රැල්ලක් දැක්කොත් එහෙම මෙනෙහි කරගෙන එස එය දැනගන්න. මගේ ප්‍රශ්නේ මේ ක්‍රමයේ මුල් වලට පැමිණ දින දෙකකට පසු භාවනා වෙන ආකාරයකට දිනු කරගෙන සැකරගන්නට හැකි මේ ජීවිත තියෙන්නේ. ඒක ප්‍රධානම දේ තමයි මේ දෙකලාව මේ විවේකයේ මේ විස්රාමයේ ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ සිටුවේදී බාරගන්න එක තමයි. මොනවද කරන්නේ ඒ කාර්යයේ පශ්චාත්තාපය. ඒ කාර්යයේ බලාපොරොත්තු සුන්දීමක් වෙනවා. ඒ නිසා සිටුවේ දෙයක් වෙන්න දෙන්න සිටුවේ දෙයක් හැදෙන්නේ. සිටුවේ දෙයක් වැඩ සාමේ නාමයේ මුදකාරේ නාමයේ විස්රාමේ නාමයේ එන ඕන දෙයක් විසඳනවා. හැබැයි කිසි දෙයක් හිතා කතා කරන්නේ නැහැ. කියන්නේ වුණාට හතරයි පොඩොක්කේ දාගන්නවා. සාමාන්‍යයෙන් භාමේ කරකවනකොට ලයිවකට පැමිණෙනයි කරන්නේ. ඉතින් ඒක මට පේනවා බාහිර තීරණ ගන්න තියෙනවා සැකයක් හද. ඉදිරිපත් කරන මේකට අමතරව තව ආරම්භයක් තියෙනවා කියලා. ඉතින් ඒකේ තියෙන අමාරුයි වරකට තියෙනවා කියන එක පුළුවන්. අපිට ඉන්ටර්ප්‍රිටේෂන් වලට යන්න පුළුවන්. මේක එකට කොහොම ස්වභාවයක් මේක හරිම ක්‍රමයේ ගැන අල්ලගෙන යන දෙයක් ඒ නිසා පුළුවන් තරම් බලන්න අපේ පරම යුතුකම වෙන්නේ සංස්කරණ නොකර ඇති දෙයට ඇති හැකියට මොන දීලා ඇති හැකියට දැනගැනීම මිස සංස්කරණයක් කරා නම් විද්‍යාව ඒකාන්තයේ තියෙනවා කියලා කරනවා. මේ සංස්කාර අඩු වෙනවා. හැමෙන් හිතේ පැලලා හිතාගෙන ඉන්න ගන්නවා. අවිද්‍යාවෙන් දෙනවා. සංස්කාරත් දෙන්නේ අඩු වෙනවා. එතකොට එකපට ඒකාන්තය අවුරුදු 6කට කුංචි වගේ කියලා කරනවා. ඕන දෙයකට හැදෙනවා මිස කිසිම දෙයකට විප්ලව කරන්නේ නැහැ. පැවැණිච්ච විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ ඒතකොට සියලු දිනාට කරනවට මතක් වෙනකොට ඒ ධර්මයක් බලනකොට ආතතිය කියන කෙනාගේ ආතතිය පිට. ඒ ධර්මය තමයි මේ මානසික ආතතියට මානසික ආතතියට හොඳ උදාහරණයක්. ඉතින් අපිට මේ මොකක්ද මානසික ඉතලා මේ දෙමිනේ පිට පොඩ් එකට හැර ගැටෙනවා මානසිකට ඒවා වේද තියෙනවා ඒක බොළඳීමක් ලබා ගැනීමක් කියලා එකක් දෙපා ඒ ආසතියක් වීම අසහනයක් වීම නැවත සම්බන්ධය ගලවන්න මිච්චවකට හිතලා ඉස්කෝලේ කාර්යයක් ඒ දවස්වල කිව්වේ මේ මේ දවස්වල ඇපල් කියන පළතුරු ලංකාවේ කියන අපරකට කිව්වා කවුරුහරි ඇහුවොත් ඇපල් කියන්නේ කියලා දෙන්න කියලා දැකපොනේ කියලා ඔය කොටේට ඉතින් අපිට මේක වාරකාරී යන්න සාර්ථකව නැති දෙයක් කෙසේ වුණත් ආනන්දයි කියන්නේ. ඕනකෙකට ආනන්දයි කියනවා. බුදුතුමා කියනවා ඔබම අපරාස කරනවා. බුදුතුමා කියනවා කියනකොට කියන්නේ උගුරේ කොහේ මොකද කරන්නේ? පිටකොට ඇති දෙයක් කොහොමද කරන්නේ? කිම්පරේ සාමනාස කියනවා කියනකොට දුනෝ පිළිබඳව තීසි හතරක් එක PhD හතරක් කොහොමද ගන්නවද? හතරම කියනවා PhD හතරක් කරන කෙනෙක් යුරෝපීය දාවුද කියන්නේ මාර්ගඵල ලැබෙනකොට අර සමානත්වය ලැබෙනවා. ලැබෙන ඉස්සර තරකට කරන දෙයක් නෙමෙයි මේ ලබපු කෙනෙක් අහන දෙයක් නම් ඒ කරන්න පුළුවන් දේ විත පැමිණිච්ච දේ හොඳට සාධක කරගත්තොත් එන්න තියෙන දේවල් කිසියම් බාධාවක් වෙන්නේ. ඒ එන්න තියෙන දේවල් વિશે මේ වර්තමානයේ පාන කරනවා. මේකට කියනවා ක්ෂණේ කෝවාච. කනෝ වේමා වචකා කියන මේ මොනම හිණයක් නිසා හෝ එකිනෙක චිත්තක්ෂණේ කෝවන්නේපා. මේ චිත්තක්ෂණේ කාන්තර කරන්නේපා. ඒක සාපලක් කරගන්න දෙයක්. ඒක දුක්ඛයක් ඒකවල මොන සුන්දර සංකල්ප තිබ්බත් ඒක දැනගන්න සංකල්ප ඒක වෙන්නේ මේ උපේ වැස්සම අපිට දෙකියදී වර්තමාන මොහොත චිත්තක්ෂණයම කරනවා මේ ලෝකයේ ඇත්තේ කලන එකක් විතර නාම ධර්ම පමණයි නේද කියන්නේ නාමයකට නිසා කරුණාකර මේ චෛත්‍යම නාමෝ පිළිබඳව දාලුත්. මේ මුලදාර කොට ගන්න බෑ. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා අවකාශයේ දිවරාත්‍රි දෙකේම සම්පූර්ණ ආලෝකය තියෙනවා. නමුත් ආලෝකේ පරාවර්තනය කරන දෙයක් නිසා අවකාශ වෙන්නේ අන්ධකාරයි. අවකාශයට මොනවා කියත් චින ආලෝකයේ පරාවර්තනය වීම සිදු වෙන නිසා ඒ වස්තුව ප්‍රකාශ කරකට වෙනවා. මේ ප්‍රකාශයට අපිට පෙන්නේ වස්තුවේ ආලෝකය නෙවෙයි අවකාශයේ තියෙන ආලෝකය. තම ආලෝකයක පෙන්නන වස්තුවක් තුළයි. ඒසර ආදාරයක් කියන බව පෙන්නන රූපණ තුළයි. රූපණයක් මෙනේ කියන රූපයක ලාභ ගන්න ආපද තුළයි. ඒක සමහරවිට කියන ප්‍රමාණයක් විතරයි කියනොත් ඒක නිකම් බුද්ධිවාදයකට වුණා. ඒසර ඒකට ආලෝකයේ තිබුණට අවකාශයේ දයාහස් පරමට අන්තකාරයේ ඒක කරන්නේ ඒ ආලෝක පරාවර්තනය කරනකොට හැප්පිලා ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. ඒ වගේ මේ නාමෝපතේ එකිනෙකාගෙන් ස්වායත්ව ස්වාධීනව ජීවත් වෙන්නේ අපිට ජීවිතේ ඇති හැටි දැනගන්න. ඒක නැත්නම් අපි කල්පනාවලින් සංකල්පවලින් නානාත්ම කාර්යවල කරනවා. වශයෙන් වශයෙන් කියන දේවල් වල නෙමෙයි. ඒක වැඩි කරන්නේ විශේෂ කාරණාවක් වශයෙන් කියලා තියෙන්නේ. ඒ විදිහට සල අදෝ කේස මස්තික එක් හත කට පතාවක් කියමින් සිත කයට ගැනීමට එකල් හතක් අටක් ඉදිරියෙන් හුස්ම රැල්ල පිළිස සිටින විට දෙකකින්ම ආස්වාස කරන්නේ ප්‍රාස්වාසයෙන් හිත පිටින් ගිවා වැටුණා. නැවත අරමුණට හිත තියන උත්සාහ කළා. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කළා. මේ කඳුන් බිඳුවක් ඉතා සෙමින් ඒක වෙලාවකින් බලනකොට සිත අපසමග භාවනාව සොයන්න කිව්වා. එයා ඒ අයව මතුණා. අසනීප ඇති අනතුරක්ද අකල රස්නයක් දැනෙනවා. අන් සියලු දෙනා රජුපතියක් තුළ වතුරෙන් සෝදා ගිය පිස්සයක් නෙවේ අනිත්‍යයේ කාර්ය කාදමීමත් නොව මමින් කියන නිසායි. මේ ඇතුළත කතා රස්නය මාතුල ඇති රෝගී බවක් දැනෙනවා. සමේ කාලේ දර්ශකාවක් වචකේ කරන කියනවා. අර පොතේ වෙනවා මේකේ පොලොස් දෙකක් කියන කාරණා දෙකක් තරම මේක අවධානය කරගෙන මේ මගේ අවධානය යොමුලා තියෙන්නේ කාරණා දෙකක් ඉස්මතු කරගන්නවා මේ හිත පිටියම කියන ඒපත්තේ ඇතුළත අධ්‍යාත්මයේ ඉන්න පිට බාහිර ලෝකේ ඉන්න මේක කොහොම විස්තර තියෙන බාහිර ලෝකේ විතරයි ඇතුළට ගියාට පස්සේ කාය කොහොමද ආස්වාදක කොහොමද ප්‍රසවාදක කොහොමද කියන්නේ මේ රචකයා කවදාවත් කියලා නැහැ. ඒක දැන දැන දැන විස්තර නොකියන්නේ ගිවිසුමක් කරගෙන ඉන්නවා. ආශාස කියන්නේ ආශාස කියන්නේ කිසිම විස්තරයක් ඇතුල් කරන්නේ. ඒක කාරණේ කරා ඒක දානවා මොකද කතා කරන්නේ. දෙක තාම විචිත්‍ර වේල තියෙන අවස්ථා තුනක පිටකේ හිත ඇතුල් කරගන්න. ඔක්සිජන් කරන්නේ වැඩි කුටි පිටයි වාරකදී කැටි කැටි වල මගේ පිටි කැටි කැටි වල ගත්තා. මේ පිටි කැටි කරපුවා කියන්නේ දෙන්නේ කරන ඔයාගේ අවශ්‍යතාව කරපී කැටි කරා. මෙන්න මේ කැටි ගන්න වෙලාවදී මේ හිත ඇතුළට ගන්න මෙහෙවීම ඒ සඳහා වෛරඥාන ඔක්සිජන් පිළිගත අපේවීමට කරගෙන උස්මයි. නිකන් චිකිත්වාදයට නෙවෙයි මට තියෙන උස්මයි. මේ නාම විතරම එක නෙවෙයි මට තියෙන උස්මයි කියලා ඒ බය නැත්නම් මගේ ඒකට එතරම් සචේතනකව ගන්නකද එන්න මගේ පාඩම කරසතුනේ කරන්නේ තමයි අහම්බයක් කියලා බලනකොට තමයි ඉස්සරහට යනකොට උදේදී පාඩම් කරපු නිසා මේ කාට අනුව වෙච්චි සුභාසිංසන පිට යන්නේ කාටද පිට ගියාට පස්සේ තෝ ඉන්න බැරි දෙයක් කියලා ඒකට බයක් සහ ලැජ්ජාවක් හිතේ පහළ වෙලා තියෙන එක තමයි අපි භාවනා කරන දෙන්නේ. මොකද අපිට අපදාත ජීවිතයක් නෙවෙයි. බණානුල කිචුකුත් නෙවෙයි. අත්තර දෙන්න කිචුක. මෙන්න මේ චිත්තක්ෂණය අගේ කරගත්තොත් ඊට පිටියට බලක් කරන්න මේ තියෙන අත්තර කරකට අපටවතුනි. ඔකිනක තැනකදී තේරෙනවා සම්පූර්ණ රෝක්ෂණය. මෙන්න මේ තේරුමට කියනවා පුබ්ලික් ඒක ආකාරය ඒක තේරිච්ච ගමන් ආපහු අරකට ගෙනත් කියන එකට වයසාරත්‍යාව හේතු ඒකත් මට හිතලා හැබැයි ඒක මගේ ප්‍රයත්න නිසා ඇති වෙච්ච දෙයක් ඒක මුතු කිස්තුතුවත් ඒක වෙච්ච ගමන් හිත නැවත ගෙනල්ලා අරමුණේ තියෙන එක පාවට වැඩි වින බලවත් කියන කොහොමද පොයින්ට් කරනවා. අවනිසය ඔක්සිජන් කරා. අවනසය විනාචිත වරතෝ අවනසය විනාවකය විචර කරනවා ඒක ඒ කරකලකට කරනවා දැනගන්න එක මම මේ ජීවිතේ නොකරගත්ත දෙයක් දැනගත්ත කරන ඉතනකට ආරම්භට එන එක සතියේ බලමහිමේ කියලා කියනවා සතිය විකූර්ණ ශක්තිය කියලා කියනවා මේක සතු පාරකයේ කුසල සදාකරනවා ප්‍රශ්නේ තියෙනවා දැනගන්න මේක ඇවිල්ලා ආරක්ෂක තැනට. එනිසා කොච්චර අපසල් තිබුණත් ඒ අපසල් සියල්ලම වෙලී අපසල් අපසල් බව දැන ගැනීම සහ බලය මෙන්න මේකට විතරක් අනුතර ඒකවල සියල්ල සිද්ධ ඒ නිසා මේ විස්තර දීපු නිසා තමයි මම කියන්න පුළුවන් මේ නම් මේ එක එක සිද්ධිය ගත්තත් ඔය සිද්ධිය උච්චක කොච්චර තිබ්බත් මෙයා උඩරට දෙවිවා වගේ අදින්දිතෝ අතීතේ අනාගතේ. හැබැයි අපි අනුකරතෝ ඉන්ද්‍රිය සංගතක සංකරතෝ සීලයක සංකරතෝ එලජාවක් නිසා යම්තරකට කියන පස්සේ තොක ගන්න කියනවා. ඒ වෙන්නේ විශේෂ දෙවි වෙන්නේ අනාගත ශේෂ්ඨ. ඔබට වටහා නෙමෙයි. ඔබ පියාගේ යෝමේ නෙමෙයි. දැනගත්ත ගමන් හිතාව එන එක තමයි සුන්දරම ඒක මේකේ දැකලා මේක දැක්කම තරහ වෙන්නවා. ඒක අපි දකින්නේ නැහැ. අපි ඒක දකින්නේ කෙලෙස්ම. වැරදිච්ච වමයි පශ්චාත්තාපය චරිතුමයි. සම්පූර්ණ ඥානස දකින්න ඔබ චරිතුවල ඉතාවෝින්න බාල. ඒක තියෙනකම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන සාධකයේ ඒක නැත්නම් ඒක කියන සම්පත්තියදී ඒක විතර කියන්නේ දැනගත්ත දවසට කියලා කියන්නේ. එච්චරයි. ඒක පිටියට ඊට පස්සේ මේ චෝර කරන්නේකට දාතිය ආයතන කරපතියි වගේ ආවිත ආවට සිතන තරම සසසසක විතරයි එතකොට අපි නම් කොට මේක ඒක මොකක්ද ආකාර විස්තර කියන්නේ අපිට යන කොර විස්තර කොහොම සවිස්තරව කියන එක නේ ඉතින් බලක් විදිහට. එළියෙන් කරගෙන මේ නම් හිතේ කරපිටට. මේක විවේචනය කරන එක විස්තර කරන එක නැවත ඒක ආයෝජනය කරලා බලන්න කාටම සුදුසුද ඒසයි කරපිටකට සාපේක්ෂව සුකරත්තර කියන හැබැයි හරියට සිල්ලක්කාරකම වැඩි පාවිච්චි කරනවා ඒ සිල්ලක්කාරකම බුද්ධාරවත් එක්ක හම් වෙන්නේ නැහැ එහෙමනම් සාධකයක් නැහැ ඒ සිල්ලක්කාරකම පැවිදි වෙනකොට වැඩි කොටයක් ගන්න ඕනේ නැහැ මට වෙන්නේ ඒක කප්පාද වෙනවා කියලා තමයි නිසා දැන තියෙන තරමට දෙවලකට මට මේ තියෙන දේවල් වලින් හරිදී අවගෙන මේ හැකියාව පොරොස් සංස්කාරය කියලා තියෙනවා. මේ දැන් ඉන්න තරමට ඕකමයි. ඒ විතරක් නෙවෙයි. ඉදිරිය මේකට දෙන්න. ඒ මොකද අතීතයේ වෙච්ච වැරදි ටිකට පිටිත් වෙන මොකක්ද? ආන්න මේ විදිහට ඉස්සරහට හැම වැරද්දක් තුළම හැම අනුරූප එකක් තුළම අර වරාවක් තුළම ඉන්නේ එකක්. හැම බාධකයක් තුළම සාධකයක් තියෙනවා. මේකට නොකොලියක් කියන්නේ you must try to find a reason to be glad under any circumstances. මේ තියෙන මේ සතුට වෙන දෙයක් කාටවල අර පස්සේ ඒක ගොඩක් නැහැ. මේක තමයි වෙන්නේ මාර්ග වලට බලකට ගියා. ඒක අවුලක් තමයි. දැනගෙන වලට මම හරියට වැටුණා. ඕකට කඩක් විතර සදාගෙන මේ බලද දාලා බලනවා කියන කවුරුද නැති කරන්නේ. ඒක ප්‍රශ්න කරන්නේ මානසික තීටි මාත්‍රකාරකවල ඒක දැනගන්න මෙච්චරයි කියන්නේ. අපි කියනවා ගෑණියෙක් කියලා විචාර වෘත්තේ මෙහෙවනවා. ඒකට කියනවා ආකාරපත් වෙනවා කියලා. ඒ වගේ අපි කාමච්ඡන්දය කාම නිලවන්නට ඒ කාමච්ඡන්දය කාමවස්ස පිටර තරහ යන්නේ මනාවදී කල්ලක් කරගන්නවා. බදා ගන්නවා. මනක කියා ගන්නවා. මට කිසිම දතියක් කියනවා. ඔක්කොම කාමච්ඡන්දය ඇතුලේ තියෙනවා. ඉතින් ඔක්කොම දැක්කම අපි කාමච්ඡන්දය හදාගන්න විශේෂ කාමච්ඡන්දේ විචාරයට අනුමතයි. විචාරිත හැදුවොත් හදාගන්න බැහැ. ඒකද ඒ නිසා අපි කාමචාරයේ තියෙනවා දකින්න. ඒ හදාගන්න හැබැයි ඒක ලෝක ජීවිතයේ ඉහළම කෙලවරකට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණ වශයෙන් කියනවා ජීවිත ධර්ම පිළිබඳව භාවනා කරන වෙලාව තියෙන්නේ ධර්මානුකූලව. ඔච්චරම ධර්ම වල. ඉතින් එනකන් අපි යක්ක කටයුතු කරගෙන ඉන්න බය අවශ්‍ය කරනවා. හැම වෙලාවෙම තමයි තියෙනවා තමයි චරිතය කියලා සැලකන්නේ නැතුව විචිකරණ දෙන්නේ නැතුව මේ ආශාවට කියන්නේ බලන්න එතකොට ඒ ආශාව දරගන්නේ වස්තුවක් සාචික ආශාව මුස්ලිම්ගේ ආචික ආශාවද සංකල්පයේ තියෙන ආශාවද මේ ආශාව සම්පූර්ණ දේවල් කරනවාද මේ ආශාව නිසා මුච වාල් වෙනවද ජඩවල කරනවාද මේ සේන යෝජනා ප්‍රකාශ කරන්නේ. ඉතින් මම පරාමර්ශය ටික දාලා විස්තර කරන්නේ. ඉතින් මේක ඉගෙනගෙන විස්තර කරන්න බෑ. ඕනම දෙයක් වැඩ කරලා කරනකොට ඒ යෝජනා නියන්ත්‍රණ සමය අපට ලැබෙන අතවාසිය. ඒක කරකවදී නැවත දැකීමට කියනවා අනුපස්සනාව කියලා. අනුපස්සනාවට ලැබෙන ලාභය තමයි දැකපු දේ ව්‍යඤ්ජනා නියන්ත්‍රණ දකින්න. රූප සංකෝපේ භාවනා කරනකොට රූපේ විභව වෙනවා. ඒ තාන්තුවට මේක එකට කියනවා රූප සංකල්ප. ඉතින් කියන පස්සේ මේ ඊළඟ කරතරයක් නෙවෙයි ආනපානි. උතුරවර සමීප වෙලා උතුරවට අවශ්‍ය සයිකෝ බැලුවොත් ඒ කුංචි තාක්ෂණය කියලා තියෙන තාක්ෂණය කරනවා. ඊට පස්සේ මේකේ අරසාවදෙන ගුණපතියක් දරාශීෂ්ඨ ගුණපතියක් නෑ. ඒක කෘත්‍ය සම්පාදනය වෙලා ඒක කාර්යයක් වෙලා සංස්කාරයකට වාර වෙලා රූපයත් ඇවිල්ලා දැන් හිත වැඩ කරන්නේ රූප සංඥාවක් මේ අපිට අල්ලගන්න හයිය දෙයක් තියෙනවාට දුර්වල දුර්වලකලේ කෙලස් තොම් කරගන්න ඒ නිසා අල්ලන්න කමයක් තුනට අරමුණ කරගන්න තුනට ඉවිත කරගන්න තුනට කුච්ච සම්පාදනය කරනවා ජීවිතය සාර්ථක විදියට අනුගමනය කරන නිසා එතන මෙහෙම නිමිති කියවට එසේන ටික අරගෙන ඉන්නවට අරගෙන නැහැ අරගෙන සම්පාදනය නිහිරක් කියලා. අනේ ඒක ඒකකට බය නැතුව සැක කරන්නේ නැතුව කියන තරම් ප්‍රනදර කරන්නේ නැතුව මේ භාවනා ඉදිරියට ගෙනියන කියන එක මිනිස්සුන්ට කරක් වෙනවා. කොහොමද ඒ වෙනුවට මේ මිනිස්සුන්ට පොල්කටලි කියලාකට ගැටීමක් වගේ සම්පූර්ණ වෙනස් කෙනෙක් පාත්පත් වෙලා ඉන්න ඕනේ ආකාරවලින්. අගයන් ආකාරයෙන් මේ එකක් පටන් ගන්න ජීවිතේ. පටන් ලෝකෙට එක පළවෙනි එකක් පටන් ගන්න. මේ තුනම එක ජීවිතයකට කටයුතු කරගන්න එක පරියන්කයක් කරලා කරගන්න පුළුවන් නම් විශාලයි. එක ආශසකයක් කරගන්න ඒ තරමටම යන්නේ නැවත නැවත ඒකම තේරීම ජීවිතවල ප්‍රශ්න කරන්නේ ආකාරකමනේ මේක විතර කරනකොට ඒ සීලෝ ප්‍රශ්න උත්තර ලැබෙනවා සීලෝ සකතුරෝ කරනවා මේ බලාණින්දී අදාහිතෙන් තොරවට ඒක මානවපත් කරගන්න විපරණාමයෙන් කරගන්න පරිණාමයෙන් කරගන්න ඒක තමයි භාවනාවේ උත්කෘෂ්ඨතාවය. ඒක නිත්‍ය සෝසෝ විකාරය. උස්ම පටන් ගන්නකොට මෙච්ච සුසුබාවේ උස්ම කෙරෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන සීඝ්‍ර වෙනසක් මනසට ඇති වෙනවා. ඒක තමයි ඒ ආදී භූමියේ පැතිරෙන්නේ කියන්නේ. ශ්‍රී ලංකාවේ කියලා දෙයක් පාරමයි කරන්නේ. නොසමච කාර්යකමකට එකම බාධාවක් සිදුවේ. මේක වෙන හැම වෙලාවකදීම මේ යදී එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කියලා සැක කරන ආරම්භය කුඤ්ඤට මොකද වාග්නී කියලා. ලස්සන කාලේ එහෙම නතර. තවතර කවුරුම කවුරුම කියනකට මේ සැකේ ඕකටම දිනවල නම් කරවගෙන යන්නලා ඉදිරියට යන්නේ සෑහෙනකට සැක කරලා ඉකිතින නිෂ්පල භාවයේ කියන නොකෑවන භාවයේ ඉකිතින වාචික භාවයේ නතරස් කරයි. ඊසරම සැකරලා සැකනේ. ටික ඉදිරියට යනවා. ඒකට එක්කෝස්ම කරන්නේ. ඒක පිටින් මාකට කියනවා. එක පියවරක් ඇතුලේ ඔය මොකක්ද කාමයේ සී මගේ ඉස පුරාම දැනෙන සම්භාරයක් අපි හිතන තේරුම නෙමෙයි. කාර්මික කරනකොට මෙච්චර මේ දේවල් පාඩයක්දී ජීකේ මෙහෙමකට යොමුස්කාරය කියන කරා. එරේවල් වලට කියන්නේ ගෑවෙන්නේ. මේක දිමාග් එක දාස් වෙනවා, නීන වෙනවා, පාදු වෙනවා, යටකට වෙනවා. බබලේ වෙනවා. ඉතින් පිටිවිලි පුදුම ප්‍රාණ කරනවා. පුදුම ආකාරයකට රීචාර්ජ් කරනවා. පුදුම බුදුගුණයේ බලපෑම ස්වභාවව එන්න හදලා. ඒ නිසා මම කැමති මගේ කාට ඒ නිසා මම තමයි මේ ප්‍රශ්නේ ඒකට තමයි කියලා. තරහට පුළුවන්කමදී කිසිදාකේ ඒක දැරීමෙන් තමයි ප්‍රතිශක්තිය වැඩෙන්නේ. ඒක දැරීමෙන් තමයි ප්‍රතිවිශේෂ ශක්තිය වැඩෙන්නේ. ඒක ඔරිජිනල් කරගෙන නුවණ දෙනකොට ඒකේ තියෙන බලය. ඒ වගේ නැවත අපට ඊට දෙන්නකොට ජීවිතේ තියාගලා ඉන්න නැත්නම් මේ වෙලාවට කරන්නේ කවුරු හරි කාපිකක් කවුරුන් දුක කරපිකක් කරනවා. ආකාරයෙන් බලා සිටියේ ආයතන වේ. අස්මාත් ලක්ෂණ. මේ සුඛ වේග, නතර වේග, අසුචි වේග, වමන වේග නතර කළොත් අස්මාත්. ත්‍රිගමනාචි කරන්නේ කියන කාරණා. පරිකල කතාසිස් කියපා. විරචනය. ඉතින් මේ විරචනය වෙන කාරණා කොහොම ගන්නවද? යම් ප්‍රමාණයක් ශරීරය දානවා. ඊට පස්සේ කරන්නේ. ඉතින් මේක පූර්ණ කරගන්න. මෙන්න මේවා පටන් ගන්න. මෙන්න මේක පුළුවන් නම් මෙන්න මේක gift එකක්. ඒක සුභාශිෂ්ඨය. ඒක නතර කරගන්න ආරයට කියන්නේ ඥාන කියන්නේ අර වරණ්ඩ. මට සොරකී නැහැ ස්නායුයි කියන්නේ. ඒක ටිකක් ආදාරණයට උදන් වෙන්නේ. ඉතින් මේ විචෝගේ වල භාවනා උතුම් ප්‍රතිපලය ස්නායුයි කියන නාමයෙන් කරපොත් බැලලා. ඒක තමයි වැඩි දුරට පොඩ්ඩක් යහද කරලා තෝරාගන්න තියෙන ශක්තියක් තියෙනවා කියන බලන්න බලන්න ශ්‍රද්ධාව කියන ශක්තිය ඒකට මේක උපකරණයක් නිසා ඒකට මේක ආරාධනයක් නිසා ඉතින් මේ ප්‍රශ්න කීපයක් නාගෙන මම ඉල්ලා ඉන්නවා. ඒක බව කෙනෙක්ව මතය ආරම්භ කරලා ඉතින් ඒක ඇතුළේ කරන ආකාරය කරලා ආවරණය කර ගැනීමට ඔබ වහන්සේගේ පිළිතුරු ප්‍රතිලකට ගෝචර වෙන ඇතිකව අස්තිකත්වය අස්තිකත්වය කියන්නේ ඇතිකව දක්තරලේ කොහොමදට පිළිසිදුවට ඒ ඇතිදිම අතරකට දුරා නැති බව නාස්තිකත්වය කියන බව ඒකට වඩා කරනවා ඒක මේ ආස්තිකත්වය කෙලවර කරනවා තමයි ඒ කොච්චර කෙලවර කරනවා ඒ දේවල් අතරද ඉෂ්ට කරතු අවකාශකේ ඉතරකට බලන්නේ ආර්ථිකත්වය තමයි නමුත් ආර්ථිකත්වය පරිපූර්ණත්වයට යන ආර්ථිකත්වය කියනවා ඒක හරියම සිල්ලාය විශේෂව ප්‍රතිගෝචරයට අරසිලට බලන්න යාට ඇති බව ඇති බව කියලා නැති බව ඒකට යා විශේෂයෙන්ම නැති බවට විශේෂ කැමැත්තක් ඉලක්කයක් ආශාවක් ඇති කරගත්තොත් සමහර විට කර ඇතිකවට ද්වේෂයක් පහතර සැලකීමක් වෙන්නේ ඉතින් ඒක වාරවලට උදාහරණයක්. තේරුම් ගන්නකොට ආස්තිකත්වය හොඳට බැලීමට ලැබෙච්ච තෑග්ග තමයි ආස්තිකත්වයට මල්ලිකාස්තාව කරලා තිබුණ ආස්තිකත්ව වේදිකේ ආස්තිකත්වය සහ ආස්තිකත්වයට සමසිත දාලා බලකට බලකට මේ ආස්තිකත්වය ආස්තිකත්වය අධිනතකට සම්පේක්ෂතාවය විශේෂ ආස්තිකත්වයට ආස්තිකත්වයට නැහැ ආස්තිකත්වයට ආස්තිකත්වයට කම්පන චක්‍රතොර ඉස්තර ඉස්තරේ තොර කම්පන චක්‍රයක් නැහැ දෙකේ කිනකට සමவாயක් තියෙන්නේ ඒ නිසා අපි කරගෙන යනකොට අපි භාවනා සබාවකට